ඔබට ඇතිවන ඕනෑම ප්‍රශ්නයක් ධර්ම ගැටලුවක් පිළිබඳව භාවනාව පිළිබඳව ඔබට ඇතිවන ප්‍රායෝගික ගැටලුවක් පිළිබඳව අපට යොමු කරලා ඒ සඳහා ධර්මානුකූලව ඔබට විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේදී අපට යොමු වී තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර ආතුව අපි බලාපොරොත්තු වෙනවා පසුගිය සතිය තුළ අපිට යොමුව තිබුණු දහම් ගැටළු වල කිහිපයක් අපිට ඉතුරු වුණා සාකච්ඡා කරන්නට. ඒ අතර අපි යම් පමණකට සඳහන් කළා සිව් පිළිසිඹියාපත් ආරයන් වහන්සේලා යන්න පැහැදිලි කර දෙන්නට කියන එක. සිව් පිළිසිඹියාපත් කියනකොට මේ චතු පටිසම්භිදා කියලා කියනවා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ ප්‍රතිසම්භිදාවන් පිළිබඳව. එතකොට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා කියනකොට අත්තේ ඥාන අර්ථය පිළිබඳව තියෙන නුවණ ධම්මේ ඥාන ධර්මයේ පිළිබඳව තියෙන නුවණ එතකොට ඒ වගේම නිරුක්තිය සහ ප්‍රතිභානයේ පිළිබඳව තියෙන නුවණ එතකොට සද්ධාව කියලා කියන්නේ ධර්මයක් ඒක සද්ධාව කියලා කියන්නේ ඒක ධර්මයක් සද්ධා ධර්මයක් ඒ වගේම ඒකෙදි අර්ථය බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව කියන එකේදී අදිමෝක්ෂාර්ථය තමයි එහි අර්ථය බවට පත් වෙන්නේ. අදිමෝක්ෂණ බව. ඒ වගේම එහි නිරුක්තිය තමයි ඒ අර්ථ සහ ධර්ම කියන මේ දෙකම කැටි ගත්ත බව. නිරුක්තිය කියලා කියන්නේ අපි අනිත් අයට ඒකේ වටහා දෙන ආකාරය. ඒකට ශ්‍රද්ධාව කියන ධර්මය පිළිබඳව පැහැදිලි වීම, ඒ වගේම හියදෙන අර්ථය ගම්ම වීමත් කියන එක තුළ නිරුක්තිය තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම ප්‍රතිභාණය කියලා කියන එක වැටහෙන විදිහ පිළිබඳව මේ අර්ථ ධර්ම නිරුක්ති කියන මේ තුන පිළිබඳවම එක්කොට ගත් අවබෝධය තමයි ප්‍රතිභාණය කියලා කියන්නේ. ඒකට ඒ ඒ ධම් කරුණු පිළිබඳව ඒ ඒ ධර්ම සංකල්පයන් පිළිබඳව අර්ථ ධර්ම නිරුක්ති කැටිකොට ගත්ත ඒ අවබෝධය ඇති බව ප්‍රතිභාණය. ඒකට මෙන්න මේ හතරෙන් යුක්ත ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ඒතුමන් වහන්සේලා තමයි සිව් පිළිසිඹිය ආපත් මහරහතන් වහන්සේලාය කියලා කියන්නේ. උන්වහන්සේලාට සුවිශේෂ හැකියාවක් තියෙනවා. ඒ ධර්මයක්, ඒ අර්ථයක්, ඒ නිරුක්තියත්, ඒ ප්‍රතිභානයත් පිළිබඳව හඳුන්වන්නට. ඉතින් එහි අර්ථය මොකක්ද? එහි ධර්මය මොකක්ද? එහි නිරුක්තිය මොකක්ද? එහි ප්‍රතිභානය කුමක්ද කියලා හැඳින්වීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඒකට මෙතනදී මේ ගොඩාක් වෙලාවට වර්තමාන කාලය තුළ මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේ දේවල් ඊටමත් අවභාවිත වෙන ධර්ම කොටසයන් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සිව්පිලිසිඹියාපත්ලාභී කියලා රහතුන් අරහතුන් වහන්සේලා කියලා පෙනී සිටින කොටහසයක් බිහිවීම ඇතුලේ මේ පදවලට විවිධ දහම් පදවලට Tamante hitu hitu ලෙස විවිධ සංකල්පනා ගොනු කිරීම සිද්ධ වෙනවා. ඇත්තෙන්ම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේ දේවල් අපිට ඒ ඒ ධර්ම පිළිබඳව තමයි මේ නුවණ පවතින්නේ. ඒ ධර්මයට අදාළ අර්ථය, ඒ ධර්මයේ පිළිබඳව පැහැදිලි කරන නිරුක්තීන් පිළිබඳව ඇතිවන දෙයක් සහ ඊට අනුයාත වුණ ඒ ප්‍රතිභානයේ පිළිබඳව පවත්නා ඥානයක් මිසක මෙතනදී පවතින්නේ මේ කෙනකෙනාට හිතුණු විදිහට යම් පදවලට එක එක අර්ථකතන සැපීමේ න්‍යායක් නෙමෙයි. අර ඩෙගා නටනකොට ඩෙන්ගු හැදෙනවාය. ඊට පස්සේ ඩෙන්ගු වඳුරු හැදෙනවාය. ණයට ගත්තාම විවිධ සත්තු වෙලා උපදිනවා. නැතිනම් ණයට අරගෙන මුවා වෙලා ගියොත් එහෙම දෙන්නේ නැතුව මුව වෙලා උපදිනවාය. තිතට මුවා වෙලා ගියාම තිත් මුව වෙනවාය. ඔන්න එබඳු ආකාරයේ නිරුක්ති සැපීමකුත් වර්තමානයේ තුල අපිට දකින්නට තියෙනවානේ. අන්න එහෙම නිරුක්ති සැපයීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේම විවිධ අරහතුන් වහන්සේලා විදිහට පෙනී සිටමින් Tamanට හිතුණු හිතුණු විදිහට පටිච්ච තමයි පටිච්ච කියලා කියන්නේ. ඊට පස්සේ අනිච්ච අනිච්ච අනිච්ච වෙලා මෙතනදී කැමැතිසේ නොපවත්ම කැමැත්ත ඉෂ්ට නොකිරීම අනිච්ච හැටියට පැහැදිලි කරනවා මේ ආදී විවිධ Tamanට හිතුණු විදිහට පද කඩලා පද බෙදලා අර්ථ විග්‍රහ කිරීම කියන එක නෙමෙයි මේ කතා කරන සිව් පිළිසිඹියාපත් බව කියලා කියන්නේ. ඒ ඒ ධර්මයන් හඳුනා ගැනීමෙහි තිබෙන විශේෂත්වය, ඒ ධර්මයන්හි ධර්ම අර්ථය පිළිබඳව දකින නුවණ, එතකොට ඒ ධර්මයක් අර්ථයක් කියන දෙකම පිළිබඳව ගම් ඇතුළත් කරන විදිහට නිරුක්තිය පිළිබඳව තියෙන නුවණ මේ තුනම ඇතුළත් කොටගත්ත ප්‍රතිභාණය. එතකොට මේ ආකාරයට ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති තමන් වහන්සේලාට තමයි ඒ සිව්පිලිසිඹ ආපත් බව කියලා කියන්නේ. ඒක සුවිශේෂ හැකියාවක් හැටියටයි අපට හඳුනා ගන්නට තියෙන්නේ. ඉතින් මේ හැකියාව කියන එක අපිට හඳුනා ගැනීමේදී කෙනකෙනාගේ තියෙන වාචාලකම කියන එක නෙමෙයි මේ සිව්පිලිසිඹ ආපත් බව කියලා කියන්නේ. ඒක අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. ඊටමත් හොඳයි. ඒ වගේම මේක ඊටමත් ගැඹුරු ඥානයක්. මේ තාම සරල ලෙස පුළුවන් තරමක් කියන්න සරල ලෙස තමයි මේ ගැන අර්ථය පැහැදිලි කළේ. මේ පිළිබඳව අපිට තව ඉතාම ගැඹුරින් ඕනේ නම් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. කරුණ කාරණා මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී විශේෂ ඥානයන් හැටියටත් මේක අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිසංවිධාවන් පිළිබඳව තියෙන කොටස්. ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා විදර්ශනා ඥානයන් උපදින්නේ මාර්ගසිත සතර තුලද නැතිනම් මාර්ගසිත උපදවා ගැනීම සඳහා සිදු කරන පූර්ව ප්‍රතිපදාව තුලද යන්න පැහැදිලි කර දෙන්නට කියලා විපස්සනා ඥාන උපදින්නේ මාර්ගසිත වල නෙමෙයි විපස්සනා ඥාන උපදින්නේ මාර්ගසිත උපදින්නට පෙර ආතු උපදින සිත්තර තමයි විපස්සනා ඥාන උපදින්නේ. විපස්සනා ඥාන වැඩෙන පරිදි තමයි අපි විදර්ශනා භාවනාව સિદ્ધ කරන්න අපි හිත වඩන්නේ හිත දියුණු කරන්නේ විදර්ශනා භාවනාව තුළ. එතකොට අපි උද්‍යව්‍යාදී ඥානයන් උපදිනවා කියලා කියන්නේ අපි විපස්සනාව දියුණු කරගෙන යනකොට අපිට ඒ ඒ මට්ටම් වලට හිතපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙදි මාර්ගසිතක් ඇතුලේ විපස්සනා ඥාන උපදිනවා කියලා එකක් ඇත්තේ නැහැ. විපස්සනා ඥානවල කෙලවර තමයි අවසානයේහි තමයි මාර්ග සිත්තල පහළ වීම කියන දේ සිද්ධ වෙන්නේ. යන විපස්සනා ඥාන ලබාගත් තැනක තමයි හැම වෙලාවකදීම මාර්ග සිත් උපදින්නේ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම පිළිවෙලින් මේ විපස්සනා ඥාන උපදවලාද එතකොට මාර්ගය උපදවන්නට ඕනේ කියලා. නෑ පිළිවෙලින් උපදවන්නට ඕනේ කියලා එකක් වෙනම ඇත්තේ නැහැ. හැබැයි පිළිවෙලින් අනිවාර්යයෙන්ම උපදිනවා කෙනෙකුගේ මනස වැඩෙනකොට එක ක්ෂණයක එක මොහොතක මාර්ගඵලාදිගමයන් ලැබුවත් ඒ මාර්ගඵලාදිගමයන් ලබන මොහොතේදී මේ ආකාරයට තමන්ගේ මනස විපස්සනා මානසිකාරයේහි බැසගෙන තමයි මාර්ගයේ උපදන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා විපස්සනා ඥාන උපදින්නේ පූර්ව ඒ කියන්නේ මාර්ගය උපදවන්නට පෙර ආතුව යෙදෙන ඒ අවස්ථාවන්හිදී කියන එකයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා රහත් නො වූ සියලු සත්‍යයන් තුළ විපාක පංචස්කන්ධයක් සහ ඒ Nirodhe නොදකින අවිද්‍යාව මත පංච උපාදානස්කන්ධයක් සකස් කර ගන්නා බැවින් ඕන් තුළ පංචස්කන්ධයක් සහ උපාදානස්කන්ධයක් වශයෙන් ස්කන්ධ දෙකම සකස් වෙනවා නේද කියලා අහලා තියෙනවා. ඇත්තෙන්ම මෙතනදී අපි මේ හොඳින් බෙදා ගන්නට ඕනේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. පංචස්කන්ධය කියලා කියනකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහ. පංච උපාදානස්කන්ධය කියලා කියනකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ පහ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ ටිකට ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියලා කියන්නේ. කන්ද සූත්‍රයේදී අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මේ දෙකේ වෙනස මොකද්ද? පංච උපාදානස්කන්ධයේ සාසවා උපාදානීය ශාස්ත්‍රවයි උපාදානීය ආශ්‍රවයන්ගෙන් ඇසුරවන්නට හිතයි උපාදානයෙන් ඇසුරවන්නට හිතයි කියන මේ බව පංච උපාදානස්කන්ධයේ හිතෙන ස්වභාවය ස්කන්ධ පහ කියන එක ඒක ආශ්‍රව උපාදානයෙන් ඇසුර වෙන බවක පැහැදිලි කරන්නේ නැහැ එතකොට මේක තමයි පංච ස්කන්ධයේහි සහ පංච උපාදානස්කන්ධයේ තියෙන වෙනස එක වචන දෙකයිනේ සාසවා උපාදානීය එතකොට ආශ්‍රවයෙන් අරමුණු කරන්නට පුළුවන්, උපාදානයෙන් අරමුණු කරන්නට පුළුවන්. ආශ්‍රව තියෙන්න අවශ්‍ය නැහැ. ආශ්‍රව තියෙන්න අවශ්‍ය නැහැ. ආශ්‍රවයෙන් අරමුණු වෙන්න පුළුවන්කම තියෙනවා නම් එතන තියෙනම පංච උපාදානස්කන්ධයක් කියන ගණයට යනවා. යම් තැනක ආශ්‍රව යෙදෙන්න අවශ්‍ය නැහැ. ආශ්‍රව සහිත මනසක් තියෙනවා නම් ඒ කෙනාට ඕනම ස්කන්ධයක් ඒ ආශ්‍රවයෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොටම පංච උපාදානස්කන්ධය කියන ගණේට යන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කෙලෙස් ආශ්‍රව සහිතව සහිත වූ මනසින් අසුරු කරන නිසාම නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් නම් උපාදානයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් නම් ඒ සියල්ලම පංච උපාදානස්කන්ධය කියන ගණයට යනවා. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් නම් උපාදානයෙන් අරමුණු කරන්න පුළුවන් නම් ඒ සියල්ලම පංච උපාදානස්කන්ධය කියන ගණයට යනවා. එතකොට කාටද ආශ්‍රව සහ උපාදාන කියන එක තියෙන්නේ? ආශ්‍රව සහ උපාදාන කියන එක තියෙන්නේ කාටද? ආශ්‍රව පාදාන කියන එක තියෙන්නේ යම්කිසි කෙනෙකුට සියලු ක්ලේශයන් දුරු කළා නැත්නම් අවිද්‍යාදී ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කළා නැත්නම් ඒ හැම දිනාටම ආශ්‍රව සහ උපාදාන තියෙනවා. එහෙනම් ආශ්‍රව උපාදාන තියෙනවා නම් ඒ අයට උපදින හැම හිතක්ම විපාක ස්කන්ධ ටික පවා ඒ ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි කියනවානේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නකම නිසායි ඒක සත්වයේ පුද්ගලයක් දෙයක් හැටියට හම්බ වෙන්නේ කියලා. ඒතකොට එයාට එයාට ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නකම නිසා නම් ඒක උපදින්නේ. ස්කන්ධ ටිකේ යථාභූත ස්වභාවය පිළිබඳව නොදන්නකම නිසා නම් එතකොට ඒකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව එයා තුළ තියෙනවා කියන එක තුළ තමයි අර විපාක ස්කන්ධ ටික පිළිබඳව කෙලස් උපදවන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. එහෙනම් එයාට කියන්නේ ආගේ එයා අරමුණු කලේ කෙලෙස් සහිත සිතකින් අරමුණු කරන්නේ මොකද්ද? අර විපාක ස්කන්ධ ටික. එහෙනම් මේ විපාක ස්කන්ධ ටික ආශ්‍රවයන්ගෙන් අරමුණු වෙන නිසා ඒ ටිකටක් කියනවා උපාදාන ස්කන්ධය කියලා. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් පරිහරණය කරන විපාකාදී සියලු ධර්මයන්ට පොදුවේ කියනවා පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. එයා පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධය. ඒක ඇතුලේ බෙදා ගන්න එපා විපාක එහෙම නැත්නම් අනිකුත් ආකාරයේ වෙන කෙලෙස් සහිත සිත් කුසල් සිත් මේ තිසිත විදිහට බෙදා ගන්න එපා. ආශ්‍රව අප්‍රහීන මනසක් තියෙන කෙනෙකුට ඕනෑම ස්කන්ධයක් ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔහු ඇසුරු කරන ලබන හැම දෙයක්ම පංච උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා. ඇසුරු කරන්නේම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරන තැනකදී එයාට ස්කන්ධ තියෙන්න බෑ. ස්කන්ධ තියෙන්න පුළුවන් කමක් නැහැනේ. එයාගේ උපදින හැම දෙයක්ම ආශ්‍රව උපාදානයෙන් අරමුණු වෙනවනේ. සාමාන්‍ය ප්‍රත්‍යජන සෝවාන් ආදී ඒ ඕනෑම පුද්ගලයෙක් ඇසුරු කරන්නේ ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධයක් ලෙසයි ඇසුරු කරන්නේ. එතකොට මාර්ගඵලලාභී කෙනෙකු ඇති කරගත්ත මාර්ගසිත ඵලසිත ආදී දේවල් ආශ්‍රෝපාදානයෙන් අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ දේවල් ආශ්‍රෝපාදානයෙන් අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ධර්මයන්ට කියන අනාශ්‍රවයි කියලා නැතිනම් ස්කන්ධ ටිකක්. ආශ්‍රව ඒක සාශ්‍රව වෙන්නේ නැහැ. උපාදානීය වෙන්නේ ආශ්‍රවයන්ට උපාදානයන්ට හිත නැහැ. ඒවලට කියන්නේ අනාශ්‍රව ධර්ම කියලා. ඒවලට කියන්නේ ස්කන්ධ ටිකක් කියලා. ස්කන්ධ ටිකක පැවැත්මක්. එතන තියෙන ස්කන්ධ පහක පැවැත්මක් ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල මේ සෑම අවස්ථාවකම අරිහත් මාර්ග, අරිහත් ඵල මේ හැම අවස්ථාවකම ස්කන්ධ ටිකක් කියන ගණේට තමයි යන්නේ. එතනින් පරිබාහිරව සාමාන්‍යයෙන් ප්‍රත්‍යජන කෙනෙක් විසින් ඇති කරගන්න හැම එකක්ම ශාස්ත්‍රව උපාදානීය කියන ගණයට තමයි යන්නේ. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන අනිත් එක තමයි යම් කිසි කෙනෙකු තුල ආශ්‍රව උපාදාන ටික නැත්තම් ආශ්‍රව උපාදාන නැත්තම් ආශ්‍රව උපාදාන නැති කෙනාට කියන්න බෑ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා කියලා. එයාගේ හිතේ තියෙන ආශ්‍රව උපාදානයන්ගේ යෙදීමක් නැතිනම් එයාට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. යම් ඥාන දර්ශනයක් නිසා යම් නුවණක් නිසා ආශ්‍රව උපාදාන ප්‍රහීන කරගත්තා නම් ඒ ප්‍රහීන කරගත් නුවණැත්තහුට කියන්න බෑ පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා කියලා ස්කන්ධයක් පරිහරණය කරනවා. විපාක ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා. එහි Nirodhe සාක්ෂාත් කරන්නා වූ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා. ඒසැ එතන භූමීන්ගේ පැවැත්මක් අපිට කාම භූමි, රූප භූමි, අරූප භූමි ආදී ලෙස ආශ්‍රෝපාදානයන්ට ඇසුරු වෙන ධර්මයන්ගේ පැවැත්මක් හම්බ වෙන්නේ නෑ. ස්කන්ධ පැවැත්මක් විතරයි තියෙන්නේ. අන්න ඒ විදිහට පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන එක පිළිබඳව අපි වර්ගීකරණයට ලක් කරගන්නට අවශ්‍යයි. එතකොට අපිට ඒ පිළිබඳව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ කා තුළද? ආශ්‍රෝපාදාන මනසක් තියෙන කෙනාට පොදුවේ සෑම අවස්ථාවකදීම පංච උපාදානස්කන්ධය උපදවනවා කියලා කියනවා ලෝකෝත්තර මාර්ග ඵල අතහැරණු කොට අනිත් හැම තැනකදීම. ඒ වගේම ඒක කර්ම වුණත් විපාක වුණත් එකයි. ආශ්‍රෝපාදාන සම්පූර්ණම දුරු කරගත්ත කෙනෙකුට ඒ විපාක සම්පතිය හෝ ආශ්‍රෝපාදාන දුරු කරගත්ත Nirodhe සාක්ෂාත් කළ මට්ටම හෝ කියන්නේ නැහැ. ඒ ධර්ම ටික පංච උපාදානස්කන්ධය කියලා. ස්කන්ධ පරිහරණයක් තියෙනවා. එතකොට මේ විදිහට අපි පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය කියන එක පිළිබඳව අපි මූලික ලෙස හඳුනා ගැනීමක් කර ගැනීම වටිනා ඒ කාරණාව තේරුම් ගැනීමේදී ඊට පස්සේ අද දවසේදී ඊට අනුයාතවම අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සිදු කළ ධර්ම සාකච්ඡාවකදී අප විසින් පිරිසිදු දැකිය යුත්තේ පංචස්කන්ධය පංචස්කන්ධයන් නොව පංච උපාදානස්කන්ධයේ බව කියුණා. ඒ අය විසින් මහා වේදාල සූත්‍රය අනුසාරයෙන් අදහස් දක්වා ඒ මා තරණ අදහස නම් පංචස්කන්ධයන් පිරිසිදු දැකීමෙන් පංච උපාදානස්කන්ධය අනුපාදයට යන බවයි මේ පිළිබඳ නිවැරදි අර්ථය පැහැදිලි කර දෙන්නට කියලා. එතකොට දැන් අපි මතක් කරපු විදිහෙන් අපි දැන් පිරිසිදු දකින්න යනකොට විපාක ටිකේ ඇත්ත දැක්කත් මොකද්ද කියන්නේ වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්නවා කියලානේ. පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්නවා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා පංචස්කන්ධය පිරිසිදු දකින්නවා පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්නවා කිව්වත් මේ කතා කරන්නේ එකම ධර්ම කොටසක් පිරිසිදු දැකීම පිළිබඳව. ඒ නිසා එතනදී අපි ඒක ගැටලුවක් කරගත යුතු නැහැ. ඒ වගේම දැන් මොකද ඒක ධර්මයේ ඇතුලේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් මේ දෙකම පිරිසිඳ දැක්ක යුතු ධර්ම හැටියට පැහැදිලි කරන තැන් තියෙනවා. දැන් මහ වේදල්ල සූත්‍රය ඊට පස්සේ කන්ද සංයුත්තේ තියෙන තවත් සූත්‍ර දේශනාවලදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න කියලා දක්වන තැන්. ඊට පස්සේ අපි ගත්තාම දසුත්තර සූත්‍රය පංච ධම්මා බිඤ්ඤීයා කියනකොට පරිඤ්ඤීයා කියනකොට ධර්ම පහක් පිරිසිඳ දකින්නට ඕන කියන පංච උපාදානස්කන්ධය තමයි පිරිසිඳ දකින්න කියලා කියන්නේ. ඒ වගේම පරිඤ්ඤීය සූත්‍ර ආදී සූත්‍ර දේශනාවලදී අපිට හම්බ වෙනවා මොකද්ද පිරිසිඳ දකින්නට රූප උපාදානස්කන්ධය කියන්නේ රූපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ තමයි පිරිසිඳ දකින්න කියලා කියන්නේ. ඒ වගේම අපිට තව ධර්ම කොටස ඒ වගේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට විභංග අභිධර්ම පිටකයේහි විභංග ප්‍රකරණයේහි දකින්නට ලැබෙන ධම්මහදේ විභංගයේ අරගෙන බලුවාම එතන අභිඤ්ඤේය වාරයේදී දක්වනවා පංචන්නං කණ්ඩානං කති අභිඤ්ඤේය කති පරිඤ්ඤේය කති පහතබ්බා කති භාවේ සබ්බා කති සච්චිකාතබ්බා ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධ කියලා නෙමෙයි අහන්නේ ස්කන්ධ පංචකේ ධර්ම කීයක් අභිඤ්ඤේයද පරිඤ්ඤේයද පහතබ්බද භාවේතබ්බද කියලා ඒ ගැන සාක්ෂාත් කළ යුතුද කියලා අහනවා. එතකොට ඒකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා බැලුවහම අපිට හම්බෙනවා රූපක්ඛන්ධ අභිඤ්ඤය. දැන් අහන්නෙම පංච උපාදානස්කන්ධ කියලා නෙමෙයි පංචන්නං කන්දානං කති අභිඤ්ඤය කති පරිඤ්ඤය. ස්කන්ධ පහක කීයක්ද අභිඤ්ඤය කීයක්ද පරිඤ්ඤය කියලා අහන්නේ. රූපස්කන්ධෝ අභිඤ්ඤයෝ පරිඤ්ඤයෝ න පහතබ්බෝ න භාවේතබ්බෝ රූපස්කන්ධේ අභිඤ්ඤයයි පරිඤ්ඤයයි ඒකට පිරිසෙන් දකින්න තියෙන දෙයක් රූපස්කන්ධය කියලා කියන්නේ වේදනා ස්කන්ධය කියන එකත් පිරිසින් දකින්න තියෙන දෙයක්. සංඥා ස්කන්ධය කියන එකත් පිරිසින් දකින්න තියෙන දෙයක්. එතකොට සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධේ මේ ඔක්කොම මොනවා කරන්නද තියෙන්නේ? මේවත් පිරිසිඳ දකින්න තියෙන දේවල් හැටියට තමයි දක්වන්නේ. එතකොට මේ හැම තැනකදීම මේ හැම දෙයක්ම හැම ධර්මයක්ම පිරිසිඳ දකින්නට ඕන. ඒ නුවණින් අපි දකින්නට අවශ්‍යයි. එතකොට මේ විදිහට අපිට ගත්තාම පින්නතුනේ අපිට හම්බෙනවා අභිඤ්ඤීය ධර්ම මොනවද? පරිඤ්ඤීය ධර්ම මොනවද? හන්ද ස්කන්ධ පහ පරිඤ්ඤීය ධර්ම හැටියටත් දකින්න පුළුවන්කම තියෙන අභිඤ්ඤීය සූත්‍රය. ඒ වගේම මේ අභිඤ්ඤීය ආදී වර්ගයන්ගෙදී අපිට ධම්මහදේ විභංග විග්‍රහ කරන මේ කාරණාවන්ගෙදී අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඇයි මේ පිරිසිදු දකින්න කියලා පෙන්වන්නේ? මෙතනදී මේ තැනදී අපි විශේෂත්වයක් කරගත යුතු නැහැ. විපාක ස්කන්ධ ටික කියලා කියනවා නම් විපාක ස්කන්ධ ටිකත් ආශ්‍රෝ උපාදාන සහිත මනසක් තියෙන කෙනාට පංච උපාදානස්කන්ධය කියන සංග්‍රහයටම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ටික පිරිසිඳ දකින්න කියලා කියනකොට ඒකට ස්කන්ධ පිරිසිඳ දකින්න කියලා කිව්වත් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න කියලා කිව්වත් එකම තැන තමයි පිරිසිඳ දකින්න කියලා තියෙන්නේ. ඒක දෙකක් නෙමෙයි. එකම තැන පිරිසිඳ දකින්න කියලා තියෙන්නේ. ඒකට ඒ ටික පිරිසිඳ දැකීම ඇතුලේ අර ආශ්‍රව උපාදාන සහිත මනස නහට ගන්න බවට යනවා. ආශ්‍රෝපාදාන සහිත මනස නොහට ගන්න බවට යනවා. දැන් පංච උපාදානස්කන්ධය කියලා කියනකොට සමහර තැනක තියෙන ආශ්‍රෝපාදාන යෙදිලම සමහර තැනක තියෙන ආශ්‍රෝපාදාන නොයෙදිත් ඒක පංච උපාදානස්කන්ධය කියලා කියනවා. විපාක ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ආශ්‍රෝපාදාන යෙදිලා නෙමෙයි ආශ්‍රෝපාදානයෙන් අරමුණු කරන නිසා. ඒකට ආශ්‍රෝපාදාන සහිත මනසක් තියෙනකොට ඒ මනස ආශ්‍රෝපාදාන සහිතවම උපාදානස්කන්ධ වෙලා ආශ්‍රෝපාදාන නොයේදීත් උපාදානස්කන්ධ වෙනවා. ආශ්‍රෝපාදාන සහිතවත් උපාදානස්කන්ධ වෙනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි පංච උපාදානස්කන්ධයක්මයි හැම වෙලාවකදීම උපදවන්නේ පරිහරණය කරන්න කියලා කියන්නේ. ඒක විපාක වුණත් එච්චර තමයි. පංච උපාදානස්කන්ධයක් තමයි පරිහරණය කිරීම සිද්ධ කරන්නේ. ඉතින් පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනකොට අපිට ඔය පංච උපාදානස්කන්ධය කියන එක සකස් නොවන තැනටපත් කරන්න අවශ්‍ය නැහැ. මොකද්ද කරන්නේ? පංච උපාදානස්කන්ධය කියන එක නූපදින තැනට සකස් නොවන තැනටපත් කරගන්න ඕනේ නම් ඒ සඳහා කල යුතු දේ බවටපත් වෙන්නේ වෙන එකක් නෙමෙයි. ඒ සඳහා කල යුතු දේ බවටපත් වෙන්නේ ආශ්‍රව උපාදාන දුරු වෙන විදිහේ මාර්ගයක හිතවදන එක. ආශ්‍රව උපාදානයි කරනවා. ආශ්‍රව උපාදානයෙන් කරාට පස්සේ එතන ස්කන්ධ තේනවා මිසක පංච උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යන්නේ නැහැ. ඒක තමයි අපිට ඒ සඳහා තිබෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. මම හිතනවා පංච උපාදානස්කන්ධයේද පංචස්කන්ධයේද පිරිසිඳ දකින්න ඕනේ කියලා කියනකොට මේ දෙකම පිරිසිඳ දකින්න තියෙන තැන් දෙකක්. දෙකෙන්ම කියන්නේ එකම තැන් ටික. එකම විපාක ස්කන්ධ ටික ස්කන්ධ කිව්වත් පංච උපාදානස්කන්ධ කිව්වත් ඒ ධර්ම ටික තමයි හඳුන්වන්නේ. ඇයි ආශ්‍රෝපාදාන තියනවා නම් කෙනෙකුට ඒ ස්කන්ධ ටිකම පංච උපාදානස්කන්ධයේ විදිහට හම්බ වෙනවා, ඇසුරු වෙනවා. ඒ ස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන ධර්ම ටික අරඹයාම කෙනෙක් ඇත්ත තේරුම් අරගෙන ඒකේ පිරිසිඳ දැකීම නිසා ආශ්‍රෝපාදාන ප්‍රහාණය කරනවා. ආශ්‍රෝපාදාන සම්පූර්ණයෙන්ම දුරු වුණ කෙනෙකුට දැන් ආශ්‍රෝපාදාන නැත්තම් ආයේ මොකක්ද ආශ්‍රෝයෙන් උපාදානයෙන් අරමුණු කරන්නේ. පංචස්කන්ධයක් ඇසුර වෙනවා කියනවා මිසක පංච උපාදානස්කන්ධයක් ඇසුර වෙනවා කියලා එතනදි කියන්නේ නැහැ. ඉතින් අන්න ඒ කරුණ පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා සෝවාන් පුද්ගලයාට තම අබුදරුවන් සම්බන්ධව දික්ටිගත මට්ටමින් නොවුනද තණ්හාව අහිමිවීමෙන් දුක ඇතිවේ යන විය ඇතිවිය හැකිද කියලා සෝවාන් පුද්ගලයාටත් දුක ඇතිවන්නට පුළුවන්කම තියෙනවා බිය ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨිය කියලා කියන්නේ අභිනිවේෂ පරාමාසෝ දිට්ඨි දැඩිවගෙන පරාමර්ශණය කරගෙන ඉන්න එකට කියනවා දිට්ඨි කියලා. සෝවානාරයන් වහන්සේ සියලුම දිට්ඨි සහගත කෙලෙස්යන්ගෙන් මිදුණ කෙනෙක්. හැබැයි උන්වහන්සේට තාමත් රූපේහි ඡන්දය දුර වෙලා නැහැ. ස්කන්ධයන්ගේ ඡන්ද රාගය දුර වෙලා නැහැ. එනිසා කාම රාග පටිඝාදී වශයෙන් මේ පිළිබඳව කෙලෙස් උපදින්න පුළුවන්කම තියෙන එක නැති වෙලා නැහැ. තාමත් කෙලෙස් උපදවන්න පුළුවන්කම තියෙනවා උන්වහන්සේට. ඉතින් මේ විදිහට කෙලෙස් උපදින්න පුළුවන්කම තියෙනවා නම් කෙලෙස් ඇති වෙනවා නම් තාමත් ඒ කෙලෙස් ධර්මයන්ගේ පහළවීම තියෙනවා නම් කෙලෙස්ේ නිසා දුක උපදින්න බෑද? උපදින්න පුළුවන්. කාමරාග පටිඝ දුර වෙලා නැති නිසා යම් දෙයකට කාමරාගයක් උපදිනවා කැමැත්ත උපදිනවා කැමැත්ත උපදිනකොට කැමැත්ත උපදින දේ වෙනස් වීමට ලක් වෙනකොට උන්වහන්සේට දුකක් එන්නේ නැද්ද? ඒද උන්වහන්සේට දුකක් එනවා. පටිගේ දුර වෙලා නැහැ. අකමැත්ත කියන තැනම තියෙන දෝමනස්සයනේ. දෝමනස්සය තමයි තියෙන්නේ. ඉතින් පටිගේ තියෙන නම් එතන දෝමනස්සය තියෙන දෝමනස්සය තියෙන නම් පටිගේ තියෙනවා. එහෙනම් උන්වහන්සේට දුක උපදිනවා. සෝවන් වුණා කියලා දුක නැතිලා නැහැ. කාමරාගය තියෙනවා නම් දුක තියෙනවා. පටිගය තියෙනවා නම් දුක තියෙනවා. එහෙනම් මේ මට්ටමේදී දුක නැති වෙලා හැබැයි උන්වහන්සේට දිට්ඨි සහගත මට්ටම ප්‍රහීනයි. ඒ නිසා උන්වහන්සේට සිහිය යොදුනොත් එතන සිහිය පැද්දුවොත් ඇත්ත පිටින් පෙන්නලා දෙනකොට අන්න එතනදී ආපහු රැවටෙන්නේ නැහැ. එතනදී මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා සිහිය කියන එක එතන උපදින් උපදින්නේ නැති තැනකදී උන්වහන්සේටත් රැවටෙන්න පුළුවන්කම තියෙනවා දුක එන්න පුළුවන්කම තියෙනවා හැබැයි ඒ දුක අර දික්තිසහගත මට්ටමකින් කෙනෙක් ඇසුරු කරලා විඳින දුකත් එක්ක සාපේක්ෂ කළොත් එහෙම ඒකත් එක්ක අදාළ කළොත් එහෙම ඒ සාපේක්ෂ කළා අදාළ කරලා ගන්න එක ඊටාම සල්පතර දුකක් විතරයි ඒක මහා දුකක් නෙමෙයි ඊටාම සල්පතර ඊටාම අඩු මට්ටමේ දුකක් විතරයි එතන තියෙන දුක ගණන් ගන්න බැරි තරම් ඊටාම සල්පතර දුක. ඒක සෝවාන්ාරයන් වහන්සේ නමකගේ සහ සාමාන්‍ය කෙනෙකු අතර තියෙන දුකෙහි තියෙන වෙනස්කම. ඊට පස්සේ අපිට ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ පිළිබඳව පැහැදිලි කර දෙන්න අරූප ලෝකයේ තුල මේ දෙකෙහි යෙදීම පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට කියලා. පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන්නේ මොකක්ද? පටිඝ කියන වචනයෙන්ම අපි කියනවා ගැටීම කියලා. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ ගැටීම නිසා ඇතිවන සංස්පර්ශය කියන එක. අපි දන්නවා අපිට ඉන්ද්‍රිය පැත්තෙන් ගත්තාම නැතිනම් ආයතන පැත්තෙන් ගත්තාම ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතනයන්ට රූප ධර්මයන්ගේ ස්පර්ශ වීම සිද්ධ වෙනවා. ඇහැට වර්ණ රූපය ආපාතාගම වෙනවා කනට ශබ්දය ආපාතාගම වෙනවා නාසයට ගන්ධය දිවට රස කයට පහස මේ දේවල් ස්පර්ශ වෙනවා එතකොට මේ දේවල් ස්පර්ශ වෙනකොට මේ ස්පර්ශ වීම අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ එතන සිතක් උපදින නිසානේ සිතක් උපදින නිසා එතකොට මෙතන ඇහැට රූපේ ස්පර්ශ වෙන්නත් ඕනේ ස්පර්ශ වෙනකොට ඒ ඇහැ පිළිබඳව ඇස වස්තුව කරගෙන උපදින සිතට අර ඇහැට පතිත වුණ රූපය පිළිබඳව අරමුණු කරමින් ඒක දැනගන්න පුළුවන් කමක් තියෙනවා. අනේ සිතේ උපදින ස්පර්ශ කියන ගතියට අර රූපයම ස්පර්ශ වෙන බව දැනෙනවා. රූපයම ස්පර්ශ වෙනවා වගේ දැනගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒබඳු තැනක උපදින ඒබඳු ස්පර්ශයන්ට කියනවා පටිඝ සම්පස්ස කියලා. පටිඝ සම්පස්ස. ඇයි ඒක රූප ධර්මයන්ගේ සිදුවන සංස්පර්ශයක්. ඒ හිතේ උපදින ස්පර්ශය නිකන් ඉපදුණු දෙයක් නෙමෙයි. රූප ධර්මයන්ගේ ඇති වුණු ස්පර්ශය නිසා ඉපදුණු දෙයක් තමයි පටිඝ සම්පස්සය කියලා කියන්නේ. අදිවචන සම්පස්සය කියලා කියන්නේ නාම ධර්මයන්ගේ ඇතිවන සංස්පර්ශය කියන එක. හිතින් අපි යම් අරමුණක් ගන්නකොට යම් රූපයක් රූපයක් ගැටුණු අවස්ථාවක් නොවේ උපදින සිතක් නොවේ හිතින් යම් ධම්මාරම්මණයක් අරගෙන සිතක් උපදිනකොට ඒ මනසත් ධම්මාරම්මණක් නිසා ඉපදුණු ඒ සිත නිසා උපදින මනෝවිඥාණය ඒ මනෝවිඥාණය අතර සහ අරමුණ අතර ඇතිවන ස්පර්ශය කියන එක ඊටාම සුකුමයි ඒකට කියන්නේ අදිවචන සම්පස්සේ කියලා. අදිවචන කියලා කියන්නේ අපි දෙන ඒකට අදිවචන සැපීම. ඒකට ස්පර්ශය කියලා අපි අදිවචනයක් තබන. අර අර වගේ රළු නැහැ. හැබැයි ඒ ස්පර්ශ වීම නාමයන්ගේ ස්පර්ශ වීමක්. ඒ නිසා ඒකද ස්පර්ශ කියන සංඛ්‍යාවට යන ස්පර්ශ කියන නමින් නම් කරනවා. ඒක තමයි අපිට එතන අදිවචන සම්පස්ස කියලා හඳුනා ගන්නට පුළුවන්කම තියෙන. ඉතින් මේ අදිවචන සම්පස්සේ බොහොම සියුම්. ඉතින් මේ පිළිබඳව අපි කතා කරනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ කාම ධාතුවට අදාළව කතා කරනකොට අපිට රූපකය පිළිබඳව වූ රූපකයෙහි පැනවීමක් නැති වුණොත් එහෙම නාමකය පිළිබඳව වූ පටිග සම්පස්සයක් පේන්නේ නැහැ. ඒ වගේම නාමකයෙහි පැනවීමක් නැත්නම් රූපකය පිළිබඳව වූ අදිවචන සම්පස්සේ පැනීමක් පේන්නේ නැහැ. අපිට මේ අදිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියන මේ සම්පස්ස ප්‍රකට වෙනකොට අද මේ නාම රූප කියන මේ ධර්ම දෙකම අපිට කාම ධාතුවේදී උපකාර වෙනවා. ඒ නිසා යම් ආකාර ලිංග නිමිති වලින් රූපයෙහි රූපයෙහි පැනවීමක් කරන්න බෑ නම් රූපකයෙහි පැනවීමක් කරන්න බෑ නම් නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සයක් වෙන්නේ නෑ නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සේහි පැනවීමක් කරන්නට බෑ. ඒ රූපය පිළිබඳ පැනවීමක් කරන්න බෑ නම් කොහොමද නාම ධර්මයක තියෙන ස්පර්ශයක් රූපය අරමුණු කරගත්ත තැනක තියෙන ස්පර්ශයක් ගැන පනවන්නේ. ඒ වගේම නාම ධර්මයේ පැනවීමක් කරන්න බෑ නම් රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් වෙන්නේ. එතකොට නාම ධර්මයන්ගේ පැනවීමක් කරන්න බෑ නම් අධිවචන සම්පස්සේ කියන එක කෙසේවත් පේන්න විදිහක් නැත්තේ නැහැ. ඉතින් මෙන්න මේ කියන කාරණාව දෙපැත්තට අපිට දකින්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම මහා නිදාන සූත්‍රය වගේ තැන්වලදී. එතකොට මේ ආකාරයට අපි ගත්තාම පටිඝ සම්පස්සය කියලා කියන්නේ රූපකයෙහි සිදුවන සංස්පර්ශයන් අනුව ඇතිවන ස්පර්ශය නාම ධර්මයන් අතර ඇතිවන සංස්පර්ශය විදිහට අපිට අදිවචන සම්පස්සය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මනෝවිඤ්ඤාණ මට්ටමින් උපදින මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥානං වගේ තැන්වලදී ඒ මනෝද්වාරික උපදින ස්පර්ශය තමයි අදිවචන සම්පස්ස කියලා කියන්නේ. ඒකට අදිවචනයක් දෙනවා ස්පර්ශය කියලා. හැබැයි පෙන්වන්න බෑ. මනස මනසින් ආවර්ජන කළ අරමුණක් ගන්නවා. අරමුණ ගන්න බවම තමයි අරමුණේ තියෙන ස්පර්ශය. ඉතින් ඒක ඇතුලේ ස්පර්ශය අපිට මේ දෙකක් එකට ස්පර්ශ වුණා වගේ පෙන්වන්න බෑනේ මට්ටමක රළු මට්ටමක. නිසා අදිවචනයක් දෙනවා ඒ වුණාට ඒකත් ස්පර්ශය කියලා. ඒ නිසා ඒකට අපි කියනවා අදිවචන සම්පස්ස කියලා. එතකොට අරූප භාවයක් ඇතුලේ අදිවචන සම්පස්සේ ගැන කතා කරනකොට මේ නාම ධර්මයන්ගේ තියෙන පැවැත්ම විතරයි එතන පවතින්නේ. මොකද රූප ධර්මයන්ගේ පැවැත්මක් නැති නිසා. ඒකට අර මහා නිදාන සූත්‍රයේදී කතා කරන පරයය නෙමෙයි අපි එතනදී කතා කරන්නේ. එතකොට එතනදී කතා කරන්නේ මොකද්ද? විඥානපච්චය නාමං. විඥාණය නාමයට ප්‍රත්‍ය වෙනවා කියන තැනක තමයි එතනදී යෙදෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් දැසගත් විඥාණය එතන ඒ නාම ධර්මයන්ම පහළ කරනවා කියන එක. එතකොට අරූපාවචර මට්ටමක යම්කිසි කෙනෙකුට සිත් පහළ වීමක් තියෙනවා. ඒ සිත් පහළ වෙනකොට කිසිම රූපයක් ඇසුරු කරගෙන රූපයක් අරමුණු කරගෙන සිත් පහළ වීමක් නැතිව ඒ චිත්ත පරම්පරාව පමණක් පහළ වීම සිද්ධ වෙනවා. එතකොට වස්තු වෙන්නට රූපයක් එතන ඇත්තේ නෑ. ධානයම තමයි එතන තියෙන්නේ. ඒකේ විපාක මට්ටම තමයි එතන තියෙන්නේ. විපාක මට්ටම අවසන් වෙනකොට යම්කිසි රූපයක් අරමුණු වෙනවා. රූපයක් අරමුණු වෙනවා කියලා කියන්නෙම ඒ චුතිසිතට පෙර ආතු අරමුණු වෙන දෙයට අනතුරුවම ප්‍රතිසන්දිය සිද්ධ වෙන අරමුණු වන රූප රූපයට අනුරූපාරම්මණයට අනු. එතකොට එතනදී ඒ ස්කන්ධයන්ගේ පහළවීම වෙන තැනකදී මනසින් අරමුණක් විදිහට අර අරූප සංඥාවම ඇති කරගන්නවා. විඥාණය හෝ ආකාශය හෝ නේව සංඥානා සංඥාව නැති කිංචීති කියනක හෝ යම් කිසි ඇති කරගත්ත සංඥාවම උපදවනවා. ඒ සංඥාව උපදවමින් ඒ සංඥාවෙම දැන ගැනීම තියෙනවා. ඒ බඳු මට්ටමක විඳීමක් තියෙනවා. එතකොට විපාක මට්ටමකින් එබඳු මට්ටමක විඳීමක් තියෙනවා මිසක නැවත නැවත රූපයන් අරමුණු කරනවා කියන බවක් එතන ඇත්තේ නැහැ. එතකොට ඒ සිත් පහල කිරීම විතරයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පාවි පාවි තියෙන එකක්ද කියලා. නෑ පාවි පාවි තියෙන එක ගැන කතා කරන්න අපි රූපවලට සාපේක්ෂවනේ. ඔක රූපවලට සාපේක්ෂව හිතන්නට තියෙන දෙයක් නෙමෙයි. රූපයෙන් මිදුණු තැනක ඇති කරගත්ත විපාකයක් අරූප මට්ටම කියලා කියන්නේ. ඒ නිසා විපාක මට්ටමකදී හිත කියන්නේ පාවෙන ද්‍රව්‍යාත්මක දෙයක් නෙමෙයි. එනිසා යම් කිසි විදිහකින් යම් අරමුණක් ගනිමින් නැවත උපදමින් එහෙම සිතේ පැවැත්මක් තියෙනවා. සිතේ පවණක් පැවැත්මක්. නාම ධර්මයන්ගේ පවණක් පැවැත්මක්. එතකොට ඒක රූපයක් හෝ යම් කිසි පෘෂ්ඨයක් මත පිහිටා සිටීමක් නෙමෙයි තියෙන්නේ. ඒක තමයි අපිට එතනදී හඳුනා ගන්නට තියෙන ක්‍රමය. එතකොට එතනදී අර අරමුණු කරන අරමුණු අරමුණු වීම කියන තැන විපාක මට්ටමකදී ආට අරමුණු වෙනවා කියන තැනදී ඒ අරූපාවචර සංඥාවම තමයි එයාට නැවත අරමුණු වෙන්නේ. එතකොට ඒ අරමුණු වෙනකොට ඒක දැනගන්න සිතේ නාම ධර්මයක්ම ඇසුරු කරගෙන පවතින නිසා ඒ අරමුණෙහි ස්පර්ශ තමයි එතන අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. ඒක තමයි අරූපාවචර ලෝකෙහි සිද්ධ සංස්පර්ශයේ බවට පත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව පැහැදිලි කරලා දෙන්නට කියලා. මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු. ධාතු කියලා කියන්නේ ස්වභාවය පිළිබඳව. එහි මාත්‍ර මාත්‍රත්වය පිළිබඳව කියනවා. එතකොට ඒ අපි කියවම සීලමත්ත සීල මාත්‍රයක් ඒ වගේ අපිට මනෝ ධාතු කියන එකේදී අන්න ඒ වගේ අර්ථයක් තමයි එන්නේ මේ මනසෙහි යෙදෙන එක ස්වභාවයක්. එතකොට මේකෙදි විජානන කෘත්‍යයට වඩා මේකෙන් සිදු කරන විශේෂ මේ සිතෙන් සිදු කරන විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. එතකොට මෙතනදී අපි මේ මනෝ ධාතු සිත් අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි කුසල විපාක මනෝ ධාතු, අකුසල විපාක මනෝ ධාතු සහ ආවර්ජන ක්‍රියා මනෝ ධාතු සිත හැටියට අපි මෙතනදී ක්‍රියා මනෝ ධාතුව හැටියට මේ ධාතු මනෝ ධාතු සිත් අවස්ථා තුනක් අපි හඳුනා ගන්නවා. එකක් තමයි ඒ සිතෙන් කරන ආවර්ජනමය ක්‍රියාවක් තියෙනවා. ආවර්ජනමය ක්‍රියාව. ඒකෙන් ඒකෙන් කරන්න වෙන දෙයක් නෙමෙයි ආවර්ජනා කරන බව. ඊට පස්සේ අනිත් එක තමයි දිත්තත් අබිනරෝපණා කියන එකෙන් දැකපු බව අරමුණට ඔසවා තබනවා කියන එක. ආවර්ජනා කරන්නේ අරමුණට ඔසවා තබනවා කියන එක කරනවා. ඒක අර විපාක කුසල විපාකෝ අකුසල විපාක වශයෙන් උපදින සිතක්. දැන් අපි දන්නවා චක්කු විඥාන කියන සිත කුසල විපාකෝ අකුසල විපාක වශයෙන් තමයි චක්කු විඥාන සිතක් උපදින්නේ කියලා. කුසල විපාක වශයෙන් චක්කු විඥානයක් උපදිනකොට ඒ චක්කු විඥාණයෙන් දැනගත්ත රූපය චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ රූපය අරමුණට නැගීම් විදිහට තමයි මනෝ ධාතු සිත උපදින්නේ. එතකොට අර චක්කු විඥානයේ කුසල විපාක චක්කු විඥානයක් නම් මේ උපදින මනෝ ධාතු සිත අර අරමුණම අරගන්න නිසා අකුසල විපාක කියන්නේ එකකට කියනවා කුසල විපාක මනෝ ධාතු කියලා. චක්කු විඥානයේ අකුසල විපාක වුණොත් එහෙම මේ උපදින මනෝ ධාතු සිතට කියන්නේ නැහැ කුසල විපාක එකක් උපදින්න පුළුවන් කමක් නැහැ. එතනදී උපදින අකුසල විපාක මනෝ ධාතු සිතක් තමයි උපදින්නේ. ඒකට කුසල විපාක අකුසල විපාකද කියන එක තීරණය වෙන්නේ ඊට පෙර උපදින සිත කුසල විපාකද අකුසල විපාකද කියන එක මත තමයි තීරණය හැබැයි මෙතන තියෙන විශේෂත්වය මොකද්ද මේ මනෝ ධාතු සිතෙන් කරන කාර්යය මොකද්ද? දිත්තත් අබිනරෝපනා මනෝ ධාතු අර ඇහැට රූපයක් ගැටුණා රූපය ගැටුණට පස්සේ ඒක දැනගත්ත බව දකින බව ඇති කරන සිත තමයි චක්කු විඥානය කියලා කියන්නේ. චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අර චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ අරගෙන ඊළඟට මනෝ ධාතු සිත ඔසවා තබන එක මනෝ විඥාන ධාතුවට ගන්න පුළුවන් වෙන විදිහට. දැන් අපි දන්නවනේ චක්කු විඥාන සිත නිකන් ඉපදෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා. හිත සාමාන්‍යයෙන් උපදින තැන තියෙන ස්වභාවයට වඩා චක්කු විඥාණය ඉපදුනේ කොහෙද? චක්කුව වස්තුව කරගෙන ඇසේ තමයි ඒ සිත ඉපදුනේ. චක්කු ප්‍රසාදය තුල තමයි ප්‍රසාදය අසුරු කරගෙන තමයි ඒ සිත ඉපදුනේ. එතකොට ඔන්න ඇහැට රූපයක් ගැටෙනකොට ඒ පිළිබඳව ආවර්ජන කරලා එතන චක්කු ප්‍රසාදය අසුරු කරගෙන සිත ඉපදුන විඥාන සිත. එතකොට ප්‍රසාදයට ආපాతගත වුණ වැටුණු රූපය පිළිබඳව දැනගත්තා. දැන් ඔන්න තුන් දෙනාගේ එකතුව තමයි දර්ශනය සම්පූර්ණ කරන්න හේතුනේ. ඒකට රූපය ඇහැ රූපයන්ගේ ඒ එක්වීම තියෙන්නත් ඕනේ සිතේ ඒ විඥානයගේ පහළවීම තියෙන්නත් ඕනේ මේ ටික තිබුණාම තමයි දර්ශන කෘත්‍ය කියන එක සිද්ධ වෙන්නේ එතකොට මේ දර්ශන කෘත්‍ය මෙතනදී සිද්ධ වුණාට දැන් මේ තුන්දෙනාගේ වැයවීම මතනේ මේක ඇති වෙලා තියෙන්නේ. එකක්වත් වෙන් කරන්න පුළුවන් කමක් නැහැනේ මේ මේ දකින්නවා කියන මොහොතේදී. එතකොට මොකද වෙන්නේ? මනෝ විඥාන මේ චක්කු විඥාන සිත හටගෙන නැති වෙලා යනවා. චක්කු විඥානසිත හටගෙන නැති වුණාට පස්සේ ඊට පස්සේ ආපහු සාමාන්‍යයෙන් ඇහි මනෝ ධාතුසිත උපදින්නේ නැහැ. අර චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ අරමුණු කරගෙන ඊට පස්සේ මනෝ ධාතුසිත උපදිනවා. මනෝ ධාතුසිත. ඒකට මනෝ ධාතුසිතෙන් ගන්න අර අරමුණ තමයි අරගන්නේ. ඒකට අරමුණෙන් අරගන්නේ මොකද්ද? අර ඇහැ රූප දෙක සහ චක්කු විඥානය කියන තුන් දෙනාගේ එකතුව නිසා හටගත්තේ ප්‍රතිඵලය තමයි මනෝ ධාතු සිතෙන් නැවත ඔසවා අරගන්න හිතට අරමුණු කරන්න පුළුවන් වෙන විදිහට. දැන් එතකොට ඒ චක්කු වස්තුව වෙලා රූපයට ආපාතාගම වීම, රූපය ආපාතාගම වීමක් වෙන්න අවශ්‍ය නැහැ. මනෝ ධාතු සිතෙන් අර චක්කු විඥාණයෙන් ගත්ත උත්තරේ තමයි සංක්ෂේපය තමයි මනෝ ධාතු සිතෙන් අරගෙන මනෝ විඥාන ධාතු සිතට ගන්න පුළුවන් විදිහට සවා තැබීම සිද්ධ කරන්නේ. ඒ නිසා කියනවා ditthත් අබිනිරෝපණා මනෝ ධාතු කියලා. දැකපු බව ඒ ditthත් දැකපු බව අබිනිරෝපණා ඒක සවා තැබීමක් සිදු කරනවා අබිනිරෝපණයක් කරනවා. ඒ අබිනිරෝපණය කරන බව තමයි මනෝ ධාතු කියලා කියන්නේ. අබිනරෝපි තත්තා මනෝවිඤ්ඤාණ ධාතු කියලා කියනවා. මේක ඔසවා තබූ බැවින් ඒක ඒක අරමුණු කරගෙන ඊට පස්සේ මනෝවිඤ්ඤාණ ධාතු සිත උපදිනවා. ඒ කර්මණු කරගෙන මනෝ විඥාන ධාතු සිතේ උපදීම සිද්ධ වෙනවා. එතකොට ඔන්න මනෝ ධාතු සිත සහ මනෝ විඥාන ධාතු සිත. දැන් ඕකදී කුසල විපාක සහ අකුසල විපාක කියන ඔය අවස්ථා දෙකම ඔතනදී මනෝ ධාතු කියන මට්ටමේදී උපදින්න පුළුවන්කම තියෙනවා. කුසල විපාකවත් උපදින්න පුළුවන්කම තියෙනවා. අකුසල විපාකවත් උපදින්න පුළුවන්කම තියෙනවා. කුසල විපාක සහ අකුසල විපාක කියන ඔය අවස්ථා දෙකම ඔතනදී ඒ ඉපදීමට භාවිත වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් එතනදී සිද්ධ වෙන ස්වභාවය. ඊට පස්සේ අනෙක් මනෝදහස සිතකෝයි අවස්ථාවද ආවර්ජනාදී කරන ක්‍රියාවස්ථාවනේ. ඒකට කියනවා කිරිය මනෝධාතු කියලා. ඒ කියන්නේ දැන් රූපය දැකීම පිණිස ආවර්ජනා කරනවා. ඒකත් මනෝමාත්‍රික සිතක් තමයි. එකෙන් කරන විශේෂ කෘත්‍යයක් නෑ. එකෙන් කරන එකම වැඩේ තමයි ආවර්ජන කෘත්‍ය. ආවර්ජනා කරනවා. රාගය ඇති කරලන්නට අර ගත්ත අරමුණ පිළිබඳ මනෝවිඤ්ඤාණයෙන් දැකපු එක ඔසවා තපන එක අරමුණු කරනවා. එතකොට ඒ ගත්ත අරමුණ අරගෙන තමයි රාග වශයෙන් හැසිරෙන්නේ. එනිසා අන්නේ ආවර්ජන කෘත්‍යයන් කරන ක්‍රියා මට්ටමින් උපදින සිතටක් කියනවා මනෝ ධාතු සිත කියලා. ඔන්න ඔය තුන් ආකාරයකට මනෝ ධාතු සිතේ හට ගැනීමක් සිද්ධ වෙනවා. එහෙනම් මොකද්ද මනෝ විඥාන ධාතු කියලා කියන්නේ? මනෝ විඥාන ධාතු කියලා කියන්නේ මනෝවිඥාන සහගත මට්ටම සිත්. මනෝවිඥාන මට්ටම ගත්තාම අපිට හම්බෙනවා විපාක මනෝවිඥාන ධාතු සහ අනිකුත් කුසල අකුසල සහගත මට්ටමේ සිතුත් මනෝවිඥාන ධාතු. විපාක මට්ටමේදීත් අර මනෝ ධාතු සිතෙන් ඔසවපු අරමුණ විජානනය කිරීම විදිහට විතක්ක ਵਿਚාර සහිත විජානනය කරන විදිහට උපදිනවා විපාක මනෝවිඥාන ධාතු සිත් විපාක මනෝවිඥාන සිත් එතකොට ඒ ඔසෝපු අරමුණ අර ක්‍රියා මට්ටමේ සිතකින් නැවත අරමුණු කරලා ඔසවා තිබුවාම නැතිනම් අරමුණු කරාට පස්සේ ඒ අරමුණ අරගෙන තමයි රාග වශයෙන් හරි ද්වේෂ වශයෙන් හරි මෝහ වශයෙන් හරි දකින්නේ. ඒ විදිහට අරමුණු කළාම තමයි අනිත්‍ය ආදී වශයෙන් හෝ දකින්නේ. ඒ කුසල අකුසල වශයෙන් දකින සිත්වලට මොනවා කියලාද කියන්නේ? ඒ හැම සිතක්ම මනෝවිඥාන සිත්, කර්ම මනෝවිඥාන සිත්. ඒ හැම එකක්ම කර්ම මනෝවිඥාන සිත්. මාර්ග සිත් ගත්තාම ඒවත් මනෝවිඥාන සිත්. ඵල සිත් ගත්තාම මේ හැම එකක්ම මනෝවිඥාන සිත්. ඒ නිසා අර දෙපංච විඥාන සිත් හැරෙනකොට අනෙක් සෑම අවස්ථාවකදීම කියනවා මනෝ ධාතු සිත් සහ දෙපංච විඥාන සිත් හැරෙනකොට අනෙක් හැම සිතක්ම මනෝ විඥාන සිත් හැටියට තමයි ඒ සිත හඳුන්වන්නේ. දෙපංච විඥාන කියලා කිව්වේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන පහයි. කුසල විපාක ওই පහමයි අකුසල විපාක වශයෙන් උපදින කොටත් ওই පහමයි පහේ කොටස් දෙක තමයි දෙපංච විඥාන කියලා කිව්වේ. මනෝ ධාතු සිත් ටිකත් අතහැරලා මනෝවන භාංග චිත්ත සංතතියත් අතහැරියාම ඊතුරු උපදින කුසල අකුසල මාර්ග ඵල මේ ආදී වශයෙන් උපදින ඔක්කොම සිත් මොනවාද? ඒ සෑම සිතක්ම හඳුන්වන්නේ මනෝ විඥාන ධාතු සිත් හැටියට තමයි මේ හැම අවස්ථාවක්ම හඳුන්වන්නේ. ඉතින් මනෝ ධාතු සිත සහ මනෝ විඥාන ධාතු සිත ඒ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මනෝ ධාතු සිතේ ලක්ෂණය අර සුවිශේෂාර්ථයන් සම්පාදනය කිරීම ඒ කියන්නේ ආවර්ජනා කරන බව, අරමුණ ඔසවා තබන බව, විපාක මනෝ විඥාන ධාතු සහ ක්‍රියා මනෝ විඥාන ධාතු වල ස්වභාවය. අනිත් මනෝ අවස්ථාවන් ගත්තාම මනෝ විඥාන ධාතු ගත්තාම ඒ හැම එකක්ම මනසින් විඥානනය කරමින් ඇති වෙන දේවල් මනෝ විඥාන ධාතු සිත් හැටියටයි ඒවා හඳුන්වන්නේ. ඊට පස්සේ ඊළඟට අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නය තමයි මලමිනියක් දෙස බලා භාවනා කිරීමට බොහෝ අය කැමති. නමුත් එය සිදු කිරීම බොහෝ දැනගෙන සිදු කළ යුතුයි නේද? උද්දමාතක නිමිත්ත ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කරන්නට කියලා මලමිනියක් දිහා බලාගෙන භාවනා කරන්නට බොහෝ දෙනා බය වුණා. බොහෝ දෙනෙක් භාවනා කරන අය කැමැත්තකුත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඒ පිළිබඳව දැනගෙන තමයි භාවනා කරන්නට ඕනේ වගේ භාවනාවන් සිද්ධ කරනකොට අපි කායික අසුභය පිළිබඳව බැලීම විතරක් නෙමෙයිනේ. ඒ සංඥා උපුටා ගැනීමක් කරනවා අපි මනසට. උද්දමාතකාදී සංඥා උපුටා ගන්නවා මනසට. එනිසා ඒ සංඥා උපුටා ගැනීමේදී ඒ ආකාරයේ දැනීමක් අපිට තියෙන්නට ඕනේ. මනාකොට කර්මස්ථාන පරිග්‍රහණයක් නැති කෙනෙකුට සමහර විට මේ භාවනාවන් කරන්නට යෑම තුළ විවිධාකාර මනෝ විකාර රූප ඉදිරිපත් වීම ඇතුලේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් උද්දමාත්‍රක මල සිරු රක් ආදී මේ විදිහේ මේ විනිල විපුබ්බක ආදී මේ අනිකුත් අවස්ථාවන් වලට උනත් අපි නිමිති ගැනීම සඳහා යනකොට යන තැන යන යායුතු ක්‍රමය පවා අපිට මේ සම්ප්‍රදායන් ඔස්සේ ආචාර්ය සම්ප්‍රදායන් ඔස්සේ අපිට අනුශාසනා සපයා තියෙනවා. භාවනා කරන අය භාවනා කරපු අය ලබාගත් අත්දැකීම් මේකට අපිට උපකාර වෙනවා. එතකොට දැන් මේ තැනකට යායුතු ක්‍රමයේ පවා දේශනා කරලා තියෙනවා. එතකොට අපි උඩුසොලඟට යන්න එපා. ඒ කියන්නේ මේ ඒක තියෙන තැනට يعني යම් විදිහකට ඒ මල සිරුර හරහා හමාගෙන එන සුළඟ එන පැත්තට ඒකට යන්න එපා. ওই විදිහට විවිධාකාරයේහි අපිට එතනට යා යුතු ආකාරය පිළිබඳව පවා කතා කරනවා. ඒ ගියත් වටේට තියෙන නිමිති පිළිබඳ භාවනාවට කලින් සලකන්නට කියලා කියනවා. ඒ කියන්නේ ස්ථාවර නිමිති තියෙනවානේ තුබස්, ගස්, කොළන් මේ ආදී දේවල්. එතකොට මොකද සමහර වෙලාවට තමන්ගේ හිතේ ස්වභාවයන් අනුව විවිධ වැටහීම් වෙන්න පුළුවන්. අර මල සිරුර සමහර වෙලාවට නැගිටිනවා වගේ පේන්න පුළුවන්. සමහරලාට තමන් පසුපස එනවා වගේ පේන්න පුළුවන්. ඒ වගේ හැඟීම් එක්ක විවිධාකාරයෙන් තමන්ට ඒවා දැනෙන්න පුළුවන්. එහෙම දැනෙනකොට අපිට අර අනික් ඒවත් එක්ක සංසන්දනය කරලා ඒක බොරු බවට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා අර ඒ වගේ තැන්වලට ආයුතු ක්‍රමය ක්‍රමවේදයක් තියෙනවා කියලා කියන්නේ ඒ හේතුව නිසා තමයි. ඒකට උද්දුමාතක ආදී මේ තැනක අපි නිමිති ග්‍රහණය කරනකොට කොහොමද අපි මේ නිමිති ග්‍රහණය කිරීම සිද්ධ කරන්නේ? මේ දේවල් වල නිමිති ග්‍රහණය කරනකොට අපිට මේ මృత දේහයක් දිහා බලාගෙන අපිට මේ මృత දේහයේ තියෙන සංඥාවන් අපේ මනසට ඇතුළත් කර ගැනීම තමයි තියෙන්නේ. ඒකට අපිට ඒ ගැන පරිකර්ම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ නිමිත්ත හොඳට අපේ මනසට ආදේශ කරගන්න. ඒ නිමිත්ත හොඳට මනසට ආදේශ කරගෙන ඒ බඳු කය පිළිබඳව අපිට ස්වභාව ලක්ෂණ වශයෙන් අපේ හිතට හොඳින් අපි අරගන්නවා. එතකොට S2 පියාගෙන අපි නැවත හිතට අර නිමිත්ත හොඳින් පුරුදු කිරීම සිද්ධ කරනවා. ආපහු S විවෘත කළා අර නිමිති හොඳට අපි ආයෙත් බලනවා. ආයෙත් S පියාගෙන ඒක පුරුදු කරනවා. ආයෙත් S හැරලා අපි හොඳට බලනවා. මේ විදිහට අපි නැවත නැවත නැවත නැවත මේ නිමිත්තම අරගෙන අපිට පුළුවන් කාලයක් හැකි අවස්ථාවන් ගණනක් අපි මේක පුරුදු කිරීම කළ යුතුයි. ඒක අපි කියනවා මේක අපි මේ නිමිත්ත පුරුදු කරනවා කියලා. ඒ වගේම මේ නිමිත්ත අපේ මනසට උපුටා ගත්තට පස්සේ අපිට පේන හැම මනුස්ස රූපයක්ම හැම පුද්ගල සංඥාවකින් ඇසුරු වෙන ප්‍රියමනාපාදී වශයෙන් පෙනෙන ඒ හැම රූපයක්ම අපිට පුළුවන්කම තියෙනවා අර අපි උපුටාගත්තු උද්දුමාතක සංඥාවෙන් බලන්න. මෙබඳුම රූපයක් නේද? මෙබඳු ස්වභාවයෙන් යුක්ත රූපයක් නේද? කියලා අපිට අර පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහට අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ආයේ පුද්ගල සංඥා ප්‍රකට වෙනවා නම් අර සංඥාව උපුටාගත් එක ප්‍රබලමදි අපි ආපහු උපුටා ගන්නට අවශ්‍යයි. ඉතින් අන්න ඒ විදිහට අපි නැවත නැවත නැවත නැවත හිතට ඒ උද්දමාතක සංඥාවන් උපුටා ගැනීමත් ඒ උපුටාගත් සංඥාවන් භාවිත කිරීමත් කියන එක තමයි අපි මේ උද්දමාතක වශයෙන් මේ අසුබේ වඩනකොට අපි හිත පුරුදු කරන බව වෙන්නේ මේ නවසීවතික භාවනාව තුළ අපි හිත භාවිත කිරීමෙන් පුරුදු කිරීමෙන් අපි සිද්ධ කරන දේ බවට පත් වෙන්නේ. ඉතින් අන්න ඒ ආකාරයට ඔබට පුළුවන්කම තියෙනවා ඒ උද්දමාතක සංඥාවෙහි හිත භාවිත කිරීම සිද්ධ කරන්නට. ඉතින් අද සොහනකට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා රෝහලකට ගිහිල්ලා ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් මත ශරීර කපන කොටන දමන තැනකට ගිහිල්ලා ඔබට මල්ශාලාවකට වගේ තැනකට ගිහිල්ලා ඕනේ නම් එතනදිත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ තැනක යම් අනුසාරයකින් අපිට ඉන්න මිත්‍රයෙකුගේ මාර්ගයකින් හෝ යම් විදිහකින් අපිට හැකියාව තියෙනවා නම් හෝ සාකච්ඡාවක් කරලා බඳු තැනකට ගිහිල්ලා ඒ නිමිති ග්‍රහණය කරගන්නට ඒක උපකාර වෙනවා. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට අර සමත වශයෙන් හිත භාවිත කරන කෙනෙකුට හෝ විපස්සනා වඩන කෙනෙකුට උනත් තීව්‍ර රාගයක් තියෙනවා නම් Tamanta රූපේහි සුබ සංඥාම ප්‍රකට වෙනවා නම් අර ඒ වගේ දේවල් බලලා නිමිති ගන්න එක ගොඩාක් උපකාර වෙනවා. අර තීව්‍ර රාගය නැති කරගන්නට අර තියෙන ඇලීම කියන එක දුරස් කරගන්නට. එහෙම නැතිව අර නිකම්ම ඒක අපිට පුරුදු කරන්නට යෑම ඇතුලේ සමහර විටක අර අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා කියනකොට ඒක सिद्ध කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. එහෙමත් නැතුව නිකම්ම අපි ඒකේ අසුබ සංඥා උපදව ගැනීමට විතරක් යෑම ඇතුලේ සමහර විට භාවනාව අපි හරියට තේරුම් අරගෙන නැති වුණොත් එතනින් එහාට විපස්සනාදී මානසිකාරයන්ට යන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ භාවනා කරන්නට යෑම Tamanට ගැටලුකාරී තත්ත්වයන් උපදවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ හේතුව නිසා හොඳින් දැනගෙන හොඳින් තේරුම් අරගෙන ඒ භාවනාව කල්යාණ මිත්‍රයෙකු ආශ්‍රයෙන් හොඳින් ඉගෙනගෙන වඩන්නට පුරුදු වෙන එක තමයි කල යුතු ආකාරය කල යුතු නිවැරදි ක්‍රමයේ බවට පත් වෙන්නේ. ඉතින් මේ කියන ප්‍රශ්න ගැටලු ටික තමයි අද දවසේදී අපට දහම් ගැටලු විදිහට යොමු වෙලා තිබුණේ. ඉතින් ඔබ මේ වගේ දහම් ගැටලු පිළිබඳව ඔබ මූලික වශයෙන්ම අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ඔබට බහුශ්‍රත භාවය ඇති කරගන්නට යනකොට. භාවනා වශයෙන් ඔබ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනකොට ඔබේ හිතේ විවිධ තත්ත්වයන් පිළිබඳව ඔබ අවබෝධයෙන් නිපක ප්‍රඥාවෙන් ඔබේ මනස භාවිත කරන්නට ඒ බහුශ්‍රත නුවණ ඔබට උපකාර වෙනවා. මොකද සිත ඒ ඒ අවස්ථාවලපත් වෙන තත්ත්වයන් අනුව හැම වෙලාවකදීම එකම විදිහට අපිට ඒකට පිළිතුරු සපයන්න පුළුවන් කමක් නැහැ. ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට තමයි අපි පිළිතුරු සපයීම සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා අපි එතන ඒ භාවනාව සිද්ධ කරනකොට විවිධ පැතිකඩවල් වලින් ඔබ ඒ සඳහා මනස හුරු පුරුදු කිරීම කියන එක වැදගත් වෙනවා. එහෙම කරගෙන යනකොට ඔබට ඇතිවන ඕනෑම දහම් ගැටලුවක් තියෙනවා නම් භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කමඨහන වැඩසටහනට යොමු කරලා ඔබට පුළුවන්කම තියෙනවා ඒ සඳහා විසඳුමක් ලබා ගන්නට. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ. ඒ සියලු කුසල ධර්මයන් මේ වෙලාවේදී අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ උතුම් කුසලයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.